දහම් සක්නාද දෙන සුදු බුදු රැස් දහර තුන් ලොවම නිවාලන අහෝසන සුමති මත ඉරිනිවෙන තුරාවට මේ ලෝකේ පුරාවට ගමින් ගම රටින් රට සභාවෙන් සභාව වචනයෙන් වචනය මාර්ගයෙන් මාර්ගය බිමක් පාසා දියක් පාසා පැතිර ගිය අනන්ත ගුණ ඇති සෞනේ ගෙවාදත් ලෝකාචාර්යෝ අනාචාර්යෝ බුදුරජාණන් වහන්සේ මා හද අරණෙහි වැඩ සිටේවා සදසි සදසි වාචි වාචි සිද්ධං පඨේ පඨේ සම්මනි සම්මනීහ බුද්ධං භූමි භූමි මම වාරි වාරි චේතක් කලයතු නිත්‍ය මිමම් හි ලෝකනාථම් තථාගතයන් වහන්සේ තමයි මේ හදවත විවරවන්නේ බුදු ගුණයෙන් පමණයි මගේ හදවත සැනසෙන්නේ ස්වාමීන් වහන්සේගේ ගුණ අමාව පමණයි මට සැනසෙල්ලවන්නේ කියලා ඔබ හැමදාකම සතුටින් ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න බුදුරජාණන් වහන්සේ දන්නවා යම් කෙනෙක් මේ ලෝකේ දන් හැන්දක් පිදුවොත් සීලයක් රැක්කොත් ගුණයක් පෙරුවොත් හොඳ හිතක් රැකගත්තොත් <clears throat> ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකෙට යනවා මරණින් මත්තේ සුගතියකට යනවා මරණින් මත්තේ කියන මේ කාරණය බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ බුදු කරුණාව අනන්තයි අපරිමාණයි කිව්වේ නිකන් නෙමෙයි මට සිහි වෙනවා එක කතාවක් බුදු ගුණය ගැනම සිත පහදව පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැනම කල්පනා කරන්න මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරන කාලේ එක දවසක් තථාගතයන් වහන්සේට පේනවා අහිංසක දරුගබක් සදරාගෙන ඉන්න කාන්තාවක් අද රාත්‍රී කාලයේ මැරිලා ගිහිල්ලා නිරයේ වැටෙනවා බලනවා මට පිහිට වෙන්න පුළුවන්ද ඒ ඇත්ති සංසාරේ බුදු ගුණ අහලා තියෙනවා බුදු ගුණ හිතලා තියෙනවා එනිසා මට පිහිට වෙන්න පුළුවන් මෙහෙම දැකලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සවැත් නුවරින් අහස් කුසට නැගලා ස්වර්ණ මයුර රාජෙක් වගේ අදගහ නුවරින් මිහිමඩලට බහැලා දෙපිළිවෙලෙන් පිඬු පිණිස යමින් මේ අහිංසක දුප්පත් කාන්තාව ඉන්න නිවසට වැඩම කළා. ඇයට අප්‍රමාණ සතුටක් අනේ දුප්පත්කමක මහත කියන්නේ පූජා කරන්න කිසිම ආහාරයක් නැහැ. තල ටිකක් සෝදලා තල ටිකක් සෝදලා ගරලා ඇඳුරක දාලා තියෙනවා වේලෙන්න සිරිපා වන්දනා කරලා සතුටින් යුක්තව දරු ගැබකුත් දරාගෙන බොහෝම පීඩාවෙන් දෝතින් අරගෙන තල ටිකක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා ශ්‍රී මුව මඩලින් වදාරනවා සුඛිනී හෝහි නගනීය ඔබ සුවපත් වේවා එච්චරමයි වදාලේ තථාගතයන් වහන්සේ වැඩම කළා පෙනෙන තෙක් මානයක්ම දෑත නලලේ තබාගෙන ඒ ආශරණ කාන්තාව බලාගෙන හිටියා අනේ බුදුරජාණන් වහන්සේ මම හිතුවේ අජමැදුරට විතරයි පින්ඩ පාත වඩින්නේ කියලා සිත මැදුරට විතරයි වඩින්නේ කියලා මගේ අසරණ පැල්පතට මා සොයාගෙන පින්ඩ පාති වැඩි අනේ අනේ බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කළා ඒකාන්තාව රාත්‍රී කාලයේ දරුගැබ හරස් වෙලා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්තාවා බලන්න බුදු කරුණාවක මහත ඇය ප්‍රකාශ කරනව දිව්‍ය ලෝකේ ඉඳන් අහං මිනිස්සේසු මනුස්ස භූතා මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ආසජ්ජ දානං අදාසින් අකාමා තිල දක්ඛනං අනේ දෙන්න දෙයක් තිබුණේ නෑ ඒ මහා බුදුරජාණන් වහන්සේට තලදෝතක් පූජා කරගත්තා මේ සියලු සැප සම්පත් මට ලැබුණේ ඒ මහා දාණයෙන්මයි කියලා සතුටින් අය බුදු ගුණ සීකරමින් අද පවා දිග ලෝකයේති ඒ මාගේ භාග්‍යවත් වූ වරහත්තු බුදුරජාණන් වහන්සේ මේ විදියට ධම් දේශනාවෙන් පින්ඩපාත වඩමින් තමන් වහන්සේ ලෝක සත්වයන්ට පෙනෙන්න සලස්වමින් සිත පහදවමින් කරන මේ මහා උපකාරය නිසා කරන ලද මේ මහා උපකාරය නිසා අනාගතේ පවා කරන්නට යෙදෙන ඒ මහා බුදු පෙළහර නිසා එයයි මම ඔබට මුලින් ශ්‍රීපත් කළේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය තව කල්ප ගණනක් මේ ලෝකෙට ඇහෙනවා අපි අද සිහි කරනවා බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපි අද සිහි කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා අප මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය කීර්ති ഘോഷාව මේ මහා පොළව නැති වුණත් නැති වෙන්නේ නෑ මේ විශ්වයේ අනන්ත සත්වල අපුරු පෙත්තක් වගේ බැවිලා යන කාලයක් වෙනවා ඒ වුණත් මේ බුදු ගුණ රාවය ලෝකේ අතුරුදන් වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාරනවා බලන්න සාරිපුත්ත තුනක් අත්තට අගයක් නැති වුණාට මා මේ බුද්ධ රාජ්‍ය ලැබීමට මේ ජීවිතේ කරපු කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. අජමාලිගාවෙන් සමවරගෙන තපෝ වනයේත වැඩම කරලා ඒ තථාගතයන් වහන්සේ විඳපු දුක වචනයකින් කියන්න බෑ භාෂාවකින් කියන්න බෑ මෙව්වා ඇසෙනකොට ඇත්තටම දැසට කඳුළු වෙනවා මෙහෙම දුක අපි වෙනුවෙන් අපේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම හිලුවා නේද අභිධානාමිකෝ පනහංසාරි පුත්ත චතුරංග සමන්නාගතං ධක්මචරියං චරිතා ඒ සිංහනාද සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම නුඹලාට දැනුම් දෙනවා මම දුෂ්කරක්‍රියා කරපු කාලේ විඳපු මහා දුක ගැන පින්වතුනි ඔබ එක රැයක් හෝරා කිහිපයක් බුදු ගුණ අසන්න මේ බණ මඩුවට ඇවිල්ලා කායික පීඩා කොච්චර විඳ දරාගෙනද මේ බුදු ගුණ දේශනාව අසන්නේ ඔබ හිතන්න ඔබ විඳින දුක බොහෝම අල්පයක් පාදෝ වෙල්ලක් වගේ තථාගතයන් වහන්සේ විඳපු දුක නම් අනන්තයි අප්‍රමාණයි මේ බුද්ධ රාජ්‍ය ලෝකෙට පිටවන්න සාරිපුත්ත මම ඒ කාලේ අතේ ලකෝ හෝමි මුත්තාචාරෝ මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ශරීරයේ නූල් පොටක්වත් නැතිව අත්ථාපලේකනෝ මුත්තාචාරෝ මේ ලෝකේ තියෙන උසස් හැසිරීම් අතහැර දාලා අපින් අරගෙන ධනිස් දෙකෙන් මේ මහා පොළවේ වැටිලා තැන් තැන් වල දමලා තියෙන විසි කරලා තියෙන ඉඳුල් අනුභව කළා විමුක්තිය වෙනුවෙන් සාරිපුත්ත මම ඒ කාලේ පින්ඩපාතේ යනකොට මගේ ළඟට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දන් දුන්නොත් මම පිළිගත්තේ නෑ. සැලියකින් බෙදුවොත් මම පිළිගත්තේ නෑ. දරුවෙක් නලව නලව ඇවිල්ලා බෙදුවොත් මම පිළිගත්තේ නෑ. සාරිපුත්ත මම ඒ කාලේ මේ ආහාරය සොයාගෙන ගියපු ගමනේ මහා පුදුම විදිහේ තපෝ ක්‍රම වෘත අනුගමනය කළා මේ දුකෙන් මිදෙන්න ඒ කාලේ හිටපු තාපසවරු ඒ කාලේ හිටපු ඇතම් ආගමික පිරිස් ශරීරයට අනන්ත ප්‍රමාණ දුක් දෙනවා විමුක්තියක් ලැබේවි කියලා හිතාගෙන ඒකට කියනවා අත්ත කිලමථාන යෝගය කියලා ඔබේ මගේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු සැනසෙල්ල ලබන්න එහෙම ගමන් කරපු කාලේ දුක් විඳපු කාලේ උරුවෙන් මනව්වට වෙලා පින්නපාත යනකොට සමහර අවස්ථාවල එකම ගෙදරකට ගිහිල්ලා එකම දන් හැන්දයි වළඳන්නේ ඇතැම් වෙලාවකට ගෙවල් දෙකකට යනවා බත් හැඳි දෙකක් වළඳනවා බොහෝම කුඩා බත් හැඳි තවත් අවස්ථාවක ගෙවල් තුනකට හතරකට පහකට හයකට අතකට යනවා බත් හැඳි හතකින් බොහොම කුඩා බත් හැඳි හතකින් යැපෙනවා සමහර විට දිනකට වරක් දෙකකට තුනකට හතරකට වරක් පමණයි දානි ටිකක් හොයාගන්නේ සමහර විට දින 15කට වතාවයි ඒ තථාගතයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ බත් හැන්දක් පළඳුවේ සමහර විට මාසිකට එක බත් හැන්දක් වළඳලා ඒ ශරීරයට අධික දුක් ලබා දුන්නා විමුක්තියටපත් වෙනවා කියන බලාපොරොත්තුවෙන් පින්වතුනි හිතන්න දවසක් හැර දවසක් වේලක් කාලා අනුභව කරලා වළඳලා ඔබට මට ඉන්න පුළුවන්ද දවසකට වේල් දෙක තුනක් තිබුණත් මදි නේද ඔබට සමහර විට ඒ ඔබ මේ දුකින් මුදවන්න ඒ බුදුරජාණන් වහන්සේ කොච්චර නම් දුක් විඳද ඇතැම් දවසක කොළ ටිකක් පමණයි වළඳන්නේ බඩහමු ටිකක් පමණයි වළඳන්නේ හෝරු හැල් ටිකක් පමණයි වළඳන්නේ සම් කසට ටිකක් පමණයි වළඳන්නේ ගස් වලින් දිය සෙවල් වලින් ලබාගත් සෙවල් ටිකක් පමණයි වළඳන්නේ සහල් කුඩු ටිකක් පමණයි වළඳන්නේ දඹුබත් එකක් පමණයි අනුභව කරන්නේ තනකොළත් අනුභව කළා ඒ මහා බෝසතාණන් වහන්සේ විමුක්තිය සොයාගෙන මෙව්ව මේ මහා පොළවේ සිද්ධ කරපු පරම ගවේෂණයන් බුදුරජාණන් වහන්සේගේ මෙව්වා නොදන්න හිතක බුදුගුණ ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහනේ මෙව්වා නොදන්න කෙනෙකුට බුදු භවයේ තියෙන දුර්ලභ භාවය තේරෙන්නේ නැහනේ. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ අතීතය සිහි කළා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරණව සාරිපුත්ත ස්වාමින් වහන්සේට සාරිපුත්ත මම ඒ කාලේ ගොම අනුභව කරලා තියෙනවා ආහාර හැටියට බලන්න හිතන්නවත් බෑ නේද ශාක්‍ය කුලයේ ඉපදිලා ශාක්‍ය කුල තිලකය කියන විරුදාවලිය ලැබපු උතුමන් වහන්සේ මේ විඳපු දුක ඒ ශරීරය රන් කඳක් වගේ රජමාලිගාවෙන් එනකොට ඒ කසේ සලෝ ඉවත් කරලා දාලා අනවැහැරි පොරවලා විවිධ නූල් වර්ග එකතු කරලා මසපු වස්ත්‍ර පොරවලා ඇතැම් වෙලාවකට මිනී කුණු ඔතල දාපු වස්ත්‍ර පොරවගෙන ඇතැම් වෙලාවට දිවිසම් පොරවගෙන උස කන වලින් හදපු ගස්වල පතුරු වලින් හදපු වස්ත්‍ර පොරවගෙන පිටන්නත් අමාරුයි නේද බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් දුක් විඳපු හැටි සෝකේ සමස්ස ලෝචකෝ ලෝචකෝ පිහෝමේ ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම ඒ කාලේ කෙස් ගස් ගැලෙව්වා සැවුල් කොට ගැලෙව්වා එහෙම ගලව ගලවා උක්කුටියෙන් ඉඳගෙන ධනිස් දෙකෙන් මහා පොළවේ ඇවිදිමින් කටු ඇති ප්‍රදේශවල කටු ඇති ඇතිරිවල සිරිපා තබ තබා මහා දුකක් වින්දා අතු ඇතිරිවල නිදාගත්තා කතු ඇතිරි බල වාඩි වුණා අජමාලි ගාවේ සිරියහන හැබැයි මතක් වුණේ නෑ එයයි පුදුමය එයයි බෝසත් ගුණය එයයි අකම්පිත ගුණය ඒ මහා බෝසතාණන් වහන්සේ ඇතැම් වෙලාවට විඳින දුක දැක්කට පස්සේ දෙවිවරු පවා මවිතයටපත් වුණා බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම ඒ කාලේ මාස ගණනකින් අවුරුදු ගණනකින් ජල ස්නානය කළේ නෑ නෑවෙන සාරිපුත්ත මගේ ශරීරයේ කුණු දූවිලි තැවරිලා පතුරු ගැලවෙනවා හරියට තිඹිරි කණුවක් අවුරුදු ගණනක් පරණ වුණාට පස්සේ පතුරු ගැලවෙනවා වගේ තස්ස මහියං සාරිපුත්ත නෑ එවං හෝති එහෙම වුණත් සාරිපුත්ත මට අහෝ අතහං ඉමං රජෝ ජල්ලම් පානිනා පරිමජ්ජයං අනේ මම මේ කුණු දෝවිලි මේ ජරාව ශරීරයෙන් ඉවත් කරලා පිරිසිදු වෙනවා නම් හොඳයි කියලා අදහසක් ඇති වුණේ නෑ. ඒ තරමින්ම මම ඒ තපස්කම දුෂ්කර ක්‍රියාව අනුගමනය කළා. සාරිපුත්ත මම ඒ කාලේ සිහිය ඇතිවම සක්මන් කළා. ඒ කාලේ මම ජල බින්දුවක්වත් ශරීරයේ ගෑවෙන්න දුන්නේ නැහැ. කොමක් නිසාද මේ ජල බින්දුවලට ප්‍රාණයක් තියනවා කියලා ඒ කාලේ තාපසයන් අතර පැවිද්දන් අතර අදහසක් තිබුණා. පරම හුදකලාවටපත් වෙලා විමුක්තිය සොයාගෙන යනවා ලැබෙයි කියලා ඕකෝ අහං සාරිපුත්ත අඤ්‍යතරං අරඤ්ඤායතනං අද්ධෝ ගහෙත්වා විහරාමි සාරිපුත්ත මම ඒ කාලේ මහා කැලේකට ගිහිල්ලා ඇංගිලා කාලේ ගත කරනවා ගොපළු කොල්ලෝ පසුපාලකයෝ තනකොළ ගේන අය දරගේන අය වනකාර්මිකයන් දකිනකොට වනයෙන් වනයට ගහනෙන් ගහනට නින්නයෙන් නින්නයට තලයෙන් තලයට සැඟවිලා යනවා සාරිපුත්ත හරියට මිනිස්සු දැක්කට පස්සේ කැලේ ඉන්න මුවපොවෙක් බය වෙලා දුවනවා වගේ මම කැලයෙන් කැලයට සැඟවිලා විමුක්තිය හොයාගෙන ගියා හැබැයි ඒ පිළිවෙලෙන් මට මේ විමුක්තිය ලැබුණේ නෑ ඒ වගේම සාරිපුත්ත ඔබ හිතන්න ඔබ මෙනෙහි කරන්න සාරිපුත්ත මම ඒ කාලේ කුක්කුටියෙන් ඉඳගෙන සමහර විට බිම බඩගාගෙන ගවයන් දක්කාගෙන ගාලෙන් ගවකටව ගවයන් එළියට ගියාට පස්සේ සාරිපුත්ත මම ඒ වගේ ගාලවල් වලට යනවා ගාලට ගිහිල්ලා වහුකටව පිට කරන ගොම අරගෙන මම අනුභව කරනවා ගොම අනුභව කරනවා කියනකොට ඔබ හිතන්න මේ ශාක්‍ය කුලයේ ඉපදිච්ච චක්‍රවර්තී රජ පදවිය ලබන්නට පෙන තිබුණ අවස්ථාව තිබෙන උතුමන් වහන්සේ නේද මේ විදිය දුකක් විඳින්නේ සාරිපුත්ත ඒ විදියට ගොම අනුභව කරලා ඇවිල්ලා ඉන් අනතුරුව මගේ මේ ශරීරයෙන් පිටබෙන මල පහ අරගෙන මම අනුභව කරනවා මුත්‍රා වළඳනවා මක් වෙනුවෙන්ද මේ විමුක්තිය සොයාගෙන ඔබට හිතන්නත් අමාරුයි නේද ඔබ බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ ඒ දුක ගැන දන්නේ නැහැ එනිසායි ඔබට එහෙම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා සාරිපුත්ත හිම වැටෙන සමයේ මම රාත්‍රී කාලයේ එළි මහානට වෙලා ඉන්නවා බුදුමාකාර සීතල දවල් කාලයේ වනයේ ඇතුළට ගිහිල්ලා ඉන්නවා හොඳටම අවසරයි පායන කාලේ සාරිපුත්ත මම අවුවට වෙලා ගල් තලාවලට වෙලා වැතිරලා ඉන්නවා රාත්‍රී කාලේ වනයේට යනවා ඊට කාලේ සීතල නදියේ ගිලිලා ඉන්නවා ඒත් මට විමුක්තිය ලැබුණේ නෑ සාරිපුත්ත ඒ කාලේ ඒ විදිහට විමුක්තිය සොයාගෙන දුෂ්කර ක්‍රියා කරපු මට අදහසක් ඇති වෙනවා සෝතත්තෝ සෝසීතෝ ඒකෝ භින්සනකේ වනේ නංගෝ න කග්නිමාසීනෝ ඒසනා පසුතෝ මුනි සුද්ධිය විමුක්තිය සවි මෙහි යදුන මහා මුනිවරයෙක් වූ මම ග්‍රීෂ්මයෙන් අතිශයින්ම තවිතවි සීතලෙන් අතිශයින්ම තෙත් වෙලා භීෂණ වූ වනලැහැමේ එකලා වෙලා නග්න වෙලා නූල් පොටක් ශරීරයේ නැතිව ඒ වුණත් මම ගින්නක් සොයාගෙන උණුහුමක් සොයාගෙන ගියේ නෑ සාරිපුත්ත මම ඒ කාලේ උපේක්ෂා විහරණයෙන් සහනකට වෙලා මිනිස්සුන්ගේ අටකටු මරිච්ච මිනිස්සුන්ගේ අටකටු එකතු කරලා ගොඩක් ගහලා ඒ මතට වෙලා වැතිරලා ඉන්නවා ඒ කාලේ ගබපාලකයෝ ගොපළු කොල්ලෝ ඇවිල්ලා මගේ ශරීරයට මුත්‍රා කරනවා කෙල ගහනවා මගේ ශරීරයට මගේ කන ඇතුළට පිරටු යවමින් කලතනවා ඒ වුණත් සාරිපුත්ත හරිම පුදුමයි නකෝ පනහං සාරිපුත්ත අභිදානාමි තේසු පාපකං චිත්තං උපාදේතා ඒ කවුරුවත් ගැන මට පාපී සිතක් ඇති වුණේ නෑ. ඒ කිසිම කෙනෙක් ගැන මට පාපී අදහසක් හිතේ තරහක් ඇති වුණේ නෑ. හිතලා බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙහෙම දුකක් පිළිවා නේද? රන් කඳක් වගේ ශරීරයකට මහා පුරුෂ ලක්ෂණ තියෙන සිරුරකට ෂඩ් වර්ණ බුද රශ්මි මාලාවෙන් බබලන ශරීරයකට නේද මේ ලෝකෙ මිනිස්සු මෙහෙම සලකන්නේ එනිසායි බුදුවරු ලෝකෑමෝටම තේරුම් ගන්න බෑ කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය දැනෙන්නේ හිතන්න පුළුවන් වෙන්නේ අහන්න පුළුවන් වෙන්නේ අහන්න පින පෑදෙන්නේ පින තියන පිරිසකට පමණයි පින නැති කෙනෙකුට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විදියට මහා දුකක් වින්දා වදාරණව සාරිපුත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිතනවා කන බොන ආහාර පාන අනුවයි සුද්ධිය විමුක්තිය ලැබෙන්නේ කියලා සාරිපුත්ත මම ඒ කාලේ දෙබර ගෙඩියකින් උසගින්න නිවා ගත්තා දෙබර ගෙඩියක් කියන්නේ බොහෝම පුංචි ගෙඩි జాතියක් ඊළඟට දේශනා කරනවා සාරිපුත්ත සාරිපුත්තට හිතෙන්න පුළුවන් ඒ කාලේ දෙබර ගෙඩි අදට වඩා විශාලයි කියලා එහෙම හිතන්න එපා සාරිපුත්ත අද වගේම තමයි ඒ කාලෙත් දෙබර ගෙඩි ඒ වගේම සාරිපුත්ත මම ඇතැම් දවසක එක මුං කැටයයි අනුභව කළේ ඇතැම් දවසක එකම සහල් ඇටයයි අනුභව කළේ ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට ආහාර අඩු කරලා මේ ශරීරයට දුක් දෙනකොට පුදුමාකාර විදිහට මේ ශරීරය වැහැරිලා ගියා හරියට කොඳුයට පේලිය මතු වෙලා පේනවා බඩාත ගාන කොට කොඳුයට පේලිය අත ගෑවෙනවා එතන බලන්න නෙව්ව තමයි බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කරපු කැපකිරීම පුදුමයි හිතන්නත් අමාරුයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අල්ප ආහාර ගැනීම නිසා හරියට දිරාගෙන ගිය කුශාලාවක පරාල යටලී කැඩිලා එල්ලෙනවා වගේ මගේ ඉලෑට පේන්න පටන් ගත්තා. ඒ වගේම මගේ ඇස් දෙක ගිනීලා ගිහිල්ලා හරියට ගැඹුරු වතුරක් ගැඹුරු ලිඳක වතුරක් වගේ පුදුමයි නේද බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම මෙහෙම දුකක් විඳලයි ලෞතර බුදුනේ තථාගතයන් වහන්සේ අදාරණව සාරිපුත්ත ඒ කාලේ මගේ හිස සෑම තැනින්ම පැලිලා පතුරු ගැලවෙනවා හරියට තිත්ත ලබු ගෙඩියක් අඩලා ගලකට දානවා වේලෙන්න වේලෙන්න දැම්මට පස්සේ ඇකිලෙනවා පතුරු ගැලවෙනවා වගේ මගේ මේ හිස පතුරු ගැලවි ගැලවි වැටුණා කාර්ය පුතේ වුණත් මට හිතේ ද්වේෂයක් අදසප සිහිවීමක් ඇති වුණේ නෑ කාර්ය පුත් හාල් නැතෙන් කොල්ලු වැටෙන් මුං වැටෙන් මෑ වැටෙන් මං යපිච්ච දවස් බොහෝ ප්‍රමාණයක් තියෙනවා ඒ සියල්ල විඳලා සමහර දවසක ඒ බුදුරජාණන් වහන්සේ අතගානම ශරීරය අතගානකොට කුණු වෙච්ච මුල් තියන ලොම් ගස් ගැලවිලා වැටෙනවා ඇතැම් වෙලාවක මුත්‍රා කරන්න මල පහ කරන්න වාඩි වුණාම එතනම ඔහේ ඇදගෙන වැටෙනවා දවස් ගානකින් නැගිටින්නේ මෙව්වා අතිශෝක්තියෙන් කියන දේවල් නෙවෙයි තථාගත ශ්‍රී මුවමඩලින් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන අමාරුව ගැන කියා දෙන්න දේශනා කළේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට මහා දුකක් මම ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්න කලින් අවුරුදු 6ක් පුරාමට එක දිගට විඳලායි මේ මහා බුද්ධ රාජ්‍යට මමපත් උනේ මෙවන් මහා දුකක් විසඳෝ අපගේ මෝසතානෝ තරම් අපට සෙනෙහස දක්වෝ මම්තුමියක් පියතුමෙක් ගුරුවරයෙක් යහළුවෙක් දෙවියෙක් භක්මයෙක් ඉන්නවද කියලා ඔබම හිතලා බලන්න මේ විදිහට ඔබේ ජීවිතය වෙනුවෙන් දුක් උහුලපෝ එකම මිනිසෙක් ඉතිහාසයේ පුළුවන් නම් පෙන්වන්න අනාගතේ පෙන්වන්න එහෙම කෙනෙක් නෑ ඔබේ දුක දැකලා මගේ දුක දැකලා ඒ තථාගතයන් වහන්සේ අප වෙනුවෙන් මහා දුක් හිලෝ බව සත්‍යයි මගේ දුක දැක සඳලෝ තලයෙන් අපෝ වනයට දැස ගියා අසී සලෝ පිලි ඉවත දා ඔබ කැලේ කොළ අතු ගත දරා අසත මසවුලු දෙන්නේ කවුද වනේ දලු මල් වලඳලා ගත වැහැරී ඇත රන් රුව මැකිලා මුවග කැලුම් නැත නිල් නැතු ගිලිලා සිහිසුන් වී ඇත බිම ඇද වැටිලා වන දෙවියෝ ඇයි ඉවත බලාගෙන සුදවුන් රජු හට කියන්න මේ දුක අද කුමරති ඔබ මා මුනි රජුන ඇයි ඔය හැටි දුක් පීඩා ගන්නේ අද මෙදුරට යමු නින්දාවක් නැත අද සැප එහි ඇත නුඹ පෙරදී නැත මා විඳි දුක් කිසිවෙකුට නොවේවා බුදු රශ්මාලා දසත නැගේවා දම්සක් නදතුන් ලොවට ඇසේවා මග ඵල නිවනින් ලොව සැනසේවා ඒ බුදුරජාණන් වහන්සේගේ පරම පැතම වුණේ එයයි. ඒ බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු පැතම වුණේ එයයි. එනිසා තමයි මහා දුකක් හොලලා ඒ තථාගත දසබලධාරී බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් අනන්ත කැපකිරීම සිදු කළේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දුෂ්කර ක්‍රියා සමය අවසන් කරලා ඒ දුෂ්කරක්‍රියා සමය නම් වූ මහා භීෂණ අවදිය අවසන් කරලා තේරුම් ගන්නවා මෙච්චර දුකක් වෙන්නා අවුරුදු 6ක් පුරාවට දුක් වෙන්නා ඒ උනත් සමාධි මහත්‍රයක් ඇති උනේ නෑනේ කියලා ඉතලා ඉන්නනතරව හිතනවා යැපෙන පමණින් දාන ටිකක් හොයාගන්න ඕනේ වියක් වෙන පමණින් දාන ටිකක් හොයාගෙන මම පුංචි කාලේ දඹතොරු ශ්‍රවණේ පුරුදු කරපු ආනාපාන සති සමාධියට සිත යොමු කරන්න ඕන මේ විදියට ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අවසන් කරලා පින්ඩපාතේ හොයාගෙන දානේ වළඳලා ටිකෙන් ටික වැහැරී ගියපු ශරීරයට අනපවාගෙන ශරීර ශක්තිය උපදවාගෙන ශරීර ශක්තිය නැවත නැවත ඇති කරගෙන කල්පනා කරනවා කාමේසු කාමසු කල්ලිකාන යෝගය හෙවත් ශරීරයට අධික සැප සම්පත් ලබා දීමත් මම විසින් කදමැදුරේදී සිද්ධ කළා ඒ සියල්ල තැහැර දාලා තපෝවනයට ඇවිල්ලා තපෝවනයේදී ඉතිහාසයේ කිසිම කෙනෙක් නොවින්දි මහා දුකත් මම වින්දා මේ කිසිම දෙයක් අර්ථය පිණිස හේතුුනේ නෑ උපසමය පිණිස හේතුුනේ නෑ කෙලෙස් සංසඳීම පිණිස හේතුුනේ නෑ මේ විදියට මෙදුම් පිළිවෙත ඒ තථාගතයන් වහන්සේ සොයාගත්තා මධ්‍යම ප්‍රතිපදාව හොයාගෙන එකෙන් එක හිත ධ්‍යා බලාගෙන සමාධිමත් කරමින් කාලය ගත කරනකොට තුන් ලෝකේ වාසනාවන්ත දවස දසක් කුන් පොහෝ දවසක් පුදා වුණා ඒ දසක් කුන් පොහෝ දවස තමයි අපේ පේ ලෝකයාගේ විමුක්තිය අසහන කැබෝ දවස ඒ වෙසක් පොන් පොහෝ දවස සදා අනුස්මරණීයයි කියන්නේ ඒකයි මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූයේ දවසයි වෙසක් පොන් පොහෝ දවස අථාගතයන් වහන්සේ සුජාතා කුමාරිකාව ලබා දීපු පිරිපිඬු දානේ වළඳලා මහා පුදුම පුණ්‍ය බල ධර්ම රාශියකින් මෙහෙයවන ලදොව මහා බෝධීන් වහන්සේ ඊතා තිබුණ බුද්ධ ගයා වජ්‍රාසන පින්දිමත වැඩම කළා ඔබ දැක ගන්න අන් කඳක් වගේ නිසල හුදකලාවේ ලෞතරා බුද්ධ රාජ්‍යයට පත්වන බලාපොරොත්තු වෙන් මහා බෝමැඩට වඩින ඕෂපානන් වහන්සේ අස්වගමේ මහණුන් ඈත් වෙලා දුෂ්කර ක්‍රියා කරපු කාලේ ළඟ හිටපු එයත්ෝ බුදුරජාණන් වහන්සේ තනි කළා දැම්මා කවුරුවත් නෑ උදකලාවේ සොයාගෙන යන්නේ සැබෑ විමුක්තිය විමුක්තියේ මාවත නිදහස නිදහසේ මාවත සොයාගෙන යන මාවත ලැබෙන බව සත්‍යයි බෝධීන් වහන්සේ මහා පොළවෙන් පැන නැගිලා මිහි මඩලට ලුම්බිනි සල්වනයේ සිරිපාපියුම් දිගු කරපු වෙලාවෙමයි ඒ මහා බෝධීන් වහන්සේ මේ මහා පොළවෙන් මතුනේ බුදුරජාණන් වහන්සේ සංසාරේ පුරපු මහා පාරමී ධර්මයන්ට මේ අචේතනික මහා පොළව ඒ විදියට තමයි කෘතවේදීත්වය පළකලේ විසතුරු ආත්ම භාවයේදී මේ මහා පොළව කම්පා කරලා දන් දුන්නේ අප මහා බෝසතාණන් වහන්සේ පායන ඉර මඩල පායන සඳ මඩල දන්නව එදා විසතරු මහා රජතුමා දීපු දාන සාගරය එදා ඒ වතු පැටියා නැකපු සීලය ගැන මේ මහා පොළව දන්නවා තථාගතයන් වහන්සේ සුපුතා දන් දීපු හැටි මේ මහා පොළව දන්නවා පායනෛර පායන සඳ කල්පස්ථායි වස්තුන් නිසා ඒ සියල්ලම දන්නවා බුදුරජාණන් වහන්සේගේ අසීරිමත් පාරමී ගමන ගැන ඔබට වඩා මට වඩා දෙවියන්ට වඩා භක්මයන්ට වඩා දන්නේ මේ අචේතනික මහ පොළව එනිසාමයි එදා බෝධීන් වහන්සේ ළඟට වැඩියට පස්සේ මේ මහා පොළව පලාගෙන වජ්‍රාසනයක් මතුනේ මහා වීරයාණෙනි මේ ආසනේ වාඩි වෙන්න කියනවා වගේ සතන අටමිතක් වජ්‍රාසනය අතුරලා කිසිදාක මම ලෝතුරා බුදු නොවි නැගිටින්නේ නැහැ කියලා ආසනයේ වාඩි වෙලා චතුරාංග සමන්නාගත වීරය බලය පිහිටුවලා පිරබැස යන්න පෙරාතව මාර බලය විධමනය කරලා අප මහා බෝසතාණන් වහන්සේ සිත දිහා බලාගෙන ආනාපාන සති සමාධියට හිත යොමු කරන්න පටන් ගත්තා අපේ පිනකට ඔබේ පිනකට ඒ මහා මෝසකානන් වහන්සේගේ හිත සමාධිමත් වුණා ගැඹුරට සමාධිමත් වුණා දෙවිවරු සාදුකාර දෙනවා භක්ම ලෝකබල භක්ම රාජවරු සාදුකාර දෙනවා හැබැයි මනුෂ්‍ය ලෝකේ කවුරුවත් ළඟ නැහැ තනියම මහා රැක හඳ පායා ඇවිල්ලා විසක් සඳ හරිම ලස්සනයි කිසිල් සුළඟක් හමාගෙන එනවා උපශාන්ත පරිසරයක් ගහවැල නිමී ගිහිල්ලා මහ පොළොව නිමී ගිහිල්ලා ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන මංගල ලකුණු වලින් ආත්පස සැරසීලා අසීරිමත් ආත්‍රියක් වචන වලින් කියන්න බැරි පුදුමයක් අථාගතයන් වහන්සේ අෂ්ටකමාපත්‍ය උපදවාගෙන අතීත ජීවිත පේලියට දක්නා ඔබේ නිවාසාම ස්මෘති ඥානය උපදවා ගත්තා හේතුඵල ධම හොඳට දැන් වැටහෙනවා සංසාරේ ජීවිතයෙන් ජීවිතයට ආපු වේ ගමන තථාගතයන් වහන්සේට පේන්න පටන් ගත්තා. ඒ වගේම තථාගතයන් වහන්සේ දකිනවා මේ සත්වයන් ඉපදෙනවා සත්වයන් මෙරි මෙරි යනවා ඉපදී ඉපද මෙරි මෙරි යන සසර ගමන මට විතරක් නෙමෙයි ලෝ සතුන්ට පොදු ගමනක්මයි තථාගතයන් වහන්සේට අනුත්තර වූ ඒ චතුපපාත ඥාන දර්ශනය සත්වයන් උපදින හැටි නියදෙන හැටි අර්මානුරූපීව ඒ ඒ ගතේන්ට විසරණය වෙන හැටි <clears throat> මේ මහා ඥානයෙන් දැක ගන්න ලැබුණා හරිම පුදුමයි ඔබේ නිවාසානුස්මෘති ඥාන බලයෙන් චතෝපපාත ඥාන බලයෙන් යුක්ත තථාගතයන් වහන්සේට දැන් වැටහෙනවා මේ සංසාරේ නැවත නැවත නැවත නැවත ඉපිද ඉපිද මෙරි මෙරි යන මේ ගමනට හේතු වන්නේ ආශ්‍රව ධර්ම තණ්හාව බලාපොරොත්තුව සොයායෑම මෙව්ව තමයි හේතු වෙන්නේ මම මේ කාමාශ්‍රව භවාශ්‍රව දිඨාශ්‍රව විචිකිච්ඡා ආශ්‍රව කියන මේ කෙලෙස් ධර්ම ඒකාන්තයෙන් දුරු කරන්ට ඕන මේ කෙලෙස් ධර්ම මම ප්‍රහාණය කරන්ට ඕන මේ කෙලෙසුන්ගෙන් මම සමුගන්ට ඕන කියලා සිත කෙලෙස් දුරු කිරීමේ ඥානය හෙවත් ආශ්‍රව ක්ෂය කරන ඥානය උපදවා ගන්න යොමු කරනකොටම හරිම පුදුමයි අනන්ත සංසාරයක පිරුවේ මහා ගුණධර්ම එදා පබෝසතානන් මාංශයට පිහිට වුණා ඈත සංසාරේ දීපදානේ රකපු සීලය රැකගෙන ආපු හොඳ හිත මේ සෑම දෙයක්ම හේතු වුණා ඒ භාග්‍යවත් ගමන වැඩම කරපු මහා බෝසතාණන් වහන්සේ මෙසක් සඳ බැසගෙන යන්නේ ලාහිරු මඩල නැගගෙන එද්දී අනන්ත ඥානයන්ගෙන් යුක්ත අනන්ත බලයන්ගෙන් යුක්ත මහා බුද්ධ රාජ්‍යයටපත් වී වදාළ භවයේ කාන්තේන් සත්‍යයි මේ මිහි මඩලේ මේ පරම ගම්භීර සත්‍යාවලෝකනය දෙස බුදුරජාණන් වහන්සේම හැරී බලමින් සිංහනාද සූත්‍රය දේශනා කරද්දී සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඒ අතීතය ගැන ප්‍රකාශ කරනවා අතීතය ගැන දේශනා කරනවා සාරිපුත්ත අන්න එබඳු ගමනක් ඇවිල්ලයි මම මේ ලෝකෙට බුද්ධ රාජ්‍ය පිහිටවන්නේ ඒ විදිහට බුද්ධ රාජ්‍ය පිහිටවපු මට යම් කිසි කෙනෙක් ඒක අපහාදවාගෙන දොස් කියනවා නම් ඒක ඒ අත්තට සමසිල්ලට නෙවෙයි හේතු වෙන්නේ දුක තමයි එනිසා සිත පහදවා ගත්තොත් තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ සතුටක් සොම්නසක් පීතියක් නොලැබූ ලාභයක් ලැබෙනවා නූපන් සතුටක් උපදිනවා නූපන්න සැනසෙල්ලක් ලැබෙනවා එනිසා ඔබ ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන් තරම් සමීප වෙලා ඒ බුදු ගුණයම දකිමින් සාන්ත සිතක සුව මිහිර අත්විඳින්න මේ උතුම් බුදු ගුණ කතාව සමග ඉතේ ශක්තියක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුකම්පා කරපු සාස්තුන් වහන්සේ තාම ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් දැඩියේ නෑ ඒ ධාතුන් වහන්සේලා දසලිසාවේ වැඩ ඉන්නවා අප වෙනුවෙන්මයි වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ අනිස්ථාන කරනවා පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙන අනාගතයේ ලෝක සත්වයන්ට බොහෝ කාලයක් මගේ මේ බුදු සසුනේ සනසීම ලැබීම පිණිස මගේ මේ ශාරීරික ධාතුන් වහන්සේලා බොහෝ දෙනෙකුට ලැබෙනසේ විසිරේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන බලයත් සමගමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපට අද එක බලා වැඳ පුදා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. රන්වැලි මහා සෑ සමිඳු වැඩ ඉන්නේ මේ පින්බිමේ. තෝපාරාම මහා සෑ සමිඳු වැඩ ඉන්නේ. මහියංගන සෑ සමිඳු වැඩ ඉන්නේ. මුතියංගන මහා සෑ සමිඳු වැඩ ඉන්නේ මේ පින්බිමේ. සලස්නස්ථාන මහා චෛත්‍යස්ථාන මේ පින්බිමේ පිහිටලා තියෙනවා එනිසා අපි තනි වෙලා නෑ අපි අසරණ වෙලා නෑ ඒ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් ආම වැඩ ඉන්නවා අපට සැනසෙල්ල ලබා දෙන්න දේවරම් අරණේ සුදු වැලි මළුවේ සිරිපාසතහන් තාම තියෙනවා තුෂිත දෙව්ලොවින් මිනිසත් පුරයට ඉමිවැනි අසීරිය නැවි පෙනෙනවා ලුම්බිනියේ සල් මල් මකරන්දය ඒ සිරිපා පොඩි තාම සිඳින සත්‍යෝමන් මත පියවර තබමින් නැං වූ සිහ නබ අදත් ඇසෙනවා කපිල වස්තු පුර සුදොවුන් රජින්දුන් ප්‍රජාපති මායා මෝ විසෝගුන් යසෝධරා වලාහුල පුත් කුමරුන් මහබෝසත් ශ්‍රී සිලෝහත් විරෝවන් බලන්න දෙවියෝ අදත් වඩිනවා ඇසල සඳේරස් ධාරා මෙන්දේ කන්තක අසුමත මහර මැද්දේ සංවන් කුමරුනේ දුකකින් වාගේ නොයනා ගමනක් කොහෙද වඩින්නේ ජරා මරණ සෝ දුක් පිරි සසරේ දුක් බින්දිනා සෝ සතුනත ලෝකේ පිහිටක් පිළේ සරණක් සලසන්නයි තපෝවනය වෙත මේ ලෙස සුපිපි මල් අහසින් වැටුණා සක්වල රැව් දෙන සාදුකාර මැද සිරිපාතමමින් නම් රස බෙදෝ දේවරම් අරේ සතහන් ආම තියනවා මුව වනයේ ඉති පතනාරාමේ ධම්සක් නද අනුරාවනගෙනවා පරසතු මල් මැද පඳු පුල් අසුනේ මිහිරි විජම්බන වශයෙන් පිඬු සිඟමින් හිමේ තාම වඩිනවා අස්වා දහසක් තුන් ලොව බලමින් කරුණා සීතල දම්පෙන් විසිමින් අසරණ මාගේ හද ගඳ පිළියට අනුකම්පා කොට වඩිනසේක්වා අනුකම්පා කොට වඩිනසේක්වා අනුකම්පා කොට වඩිනසේක්වා පූජනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ සියලු දෙනාම තුන්යම් රාත්‍රියක් පුරාවට ඒ භාග්‍යවත් වූ අරහත් වූ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණ බිඳකට පවන් දුන්නා අනන්ත සාගරය වගේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය එයින් අස්ලොමක රැඳෙන ගලිතක් පෙන්තක් වගේ බොහෝම ස්වල්පයක් තමයි ඔබට මේ රාත්‍රී කාලයේ අසන්ත ලැබුණේ මහා සිංහනාද සූත්‍ර දේශනාව හැටියට පින්වතුනි මේ සිංහනාද ක්ෂේත්‍රය දේශනා කරමින් අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මේ ලෝකයේ ඇතැම්ම අය ඉන්නවා මෙහෙම ප්‍රකාශ කරනවා කොහොමද තරුණ කාලේ යොවුන් වියේ තියෙන ප්‍රඥාව හැකියාව වයසට ගියාම නැති වෙලා යනවා කියලා කියන ඇත්තෝ ඉන්නවා සාරිපුත්ත දැන් මගේ වයස අවුරුදු 80යි සාරිපුත්ත මගේ වයස දැන් අවුරුදු 80යි මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක කාලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නයේ තමයි මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කරන්නේ පිනාසන්න කාලයේ එනිසයි මේ මහා සිංහනාදය දෙවියන් සහිත ලෝකයේ අදපවා ඇසෙන්නේ දෙවියන් සහිත ලෝකයට අදපවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ ගැන කියා දෙනකොට තථාගතයන් වහන්සේ කියන්නේ සිංහ රාජෙක්මයි කියන මේ ඇත්ත දෙවියන් සේක ලෝකයට වටහා දෙන්නයි මෙබඳු ධර්ම පරයායන් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබුවේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන සාරිපුත්ත යම් කිසි කෙනෙක් එහෙම කිව්වොත් ඔහුට මෙහෙම පිළිතුරු ලබා දෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පච්චර වයසට ගියත් ශක්තිමත් වූ ප්‍රඥාව තියෙන අහන අහන කරුණ විසඳා දෙන්න පුළුවන් නුවණක් තියෙන ශ්‍රාවකයෝ අරියත් ඵලයටපත් වූ අභිඥා පරප්‍රාප්ත වූ ශ්‍රාවකයෝ හතර දෙනෙක් මගේ ළඟට එනවා හතර දෙනා හතර පැත්තේ ඉඳගෙන මගෙන් මේ උතුම් නිවන් මාර්ගය පිළිබඳව ප්‍රශ්න විමසනවා මේ උතුම් සත්‍ය බොද්ධංග ධර්ම පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පංචේන්ද්‍රිය පංච බල පිළිබඳව සතර සම්‍යක් ප්‍රධාන වීරයන් පිළිබඳව සතර irdipaද පිළිබඳව සතර සතිපට්ඨානය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව මගෙන් ප්‍රශ්න විමසනවා කවුරු කොයි විදියට ඔච්චර ප්‍රශ්න අහුවත් සාරිපුත්ත මට පුළුවන් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර දෙන්න මම පැකිලෙන්නේ නැහැ මම මකු භාවයට පත්වන්නේ නැහැ මට පුළුවන් සාරිපුත්ත ඕනෑම අයෙකුට අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න. එනිසා සාරිපුත්ත ඔබ සරණ ගිය ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ වන තථාගතයන් වහන්සේ සදවින්ම සුන්දරාජය කියලා ඔබ සිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කරන වෙලාවේ නාගසමාල රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සැලමින් ඉන්නවා පවන් සැලමින් ඉඳලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔය සිංහනාදී ඇහුවට පස්සේ මගේ මේ ශරීරය පුරාවටම ලොමු දැහැගන්නුණා ස්වාමීනි ඔය ධර්ම පරියායත තබන නම කුමක්ද ඒ වෙලාවේ බුදු ශ්‍රී මොහමඩලින් මදාරනවා එනම් නාග සමාල මේ ධර්ම පරයායත නමක් හැටියට ඔබ තබන්න ලෝම හංසන ධර්ම පරයාය කියලා ඔය සූත්‍රයට නම් තබන්න සිංහනාද දේශනාව කියලා ඒ සිංහනාද දේශනාවයි අතිපූජනීය මහා සංඝ රත්නය පිරිවරාගෙන මේ පින්වත් සියලු දෙනාම පුණ්‍යම් රාත්‍රියක් පුරාවත අසන්නට යෙදුනේ සිත පහදවාගෙන පින්වතුනි ඒ විදියට දම් දෙසෝ අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා ධර්ම රාජ්‍යයක් ගොඩනංවලා ලෝකේතේ ධර්මය ලබා දුන්නා ලස්සන උපමාවකින් දේශනා කරනවා මහණෙනි මහ වනාන්තරයේ ඇවිද යනකොට එක්තරා පුරුෂයෙකුට පේනවා පරණ පාරක් පරණ මාවතක් ඒ මාවත දිගේ යනකොට පේනවා මහා රාජධානියක නටඹුන් තියෙනවා වැව් පොකුණු තියෙනවා රාජ මන්දිර තියෙනවා ශාලාවන් තියෙනවා ඔහු රජතුමාට දැනුම් දෙනවා මහා රජුනි මහා වනයේ නටඹුන් තියෙන නගරයක් මත උනා රජතුමා ගිහිල්ලා ඒ නගරය මතු කරගන්නවා අන්න ඒ වගේ මහණෙනි මම අතීත ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාවතේ ගමන් කළා ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ කරපු ශාසනය මමත් මගේ කාලේ උදා කළා මහ කරුණාවෙන්මයි මම මේ ශාසනය ලෝකෙට පිළිපෙව්වේ අදමින්ඥාය ආචික්ඛින් භික්ඛූනම් භික්ඛුනේනම් උපාසක උපාසිකානම් ඒ ධර්ම රාජ්‍ය ධර්ම නගරේ පිහිටුවලා දෙවියන් සහිත ලෝකයටම මම මේ ධර්මයේ දේශනා කළා. අයනම් භක්මචරියං ඉද්ධං චේව පීතං ච විද්ධාරිකං ච. මේ භක්මචරියාව දැන් ලෝකේ පුරාමට පැතිරලා ගියා. දැන් මම පිරිනිවන් වඩින කාලයයි. මේ බුදුරජාණන් වහන්සේ මහා ධර්ම මෙහෙවර සිද්ධ කරලා පවත්තන ශාල වනෝද්‍යානයේට වැඩම කළා පවර්තන ශාල වනෝද්‍යානයේට වැඩම කරලා දෙවියන් සහිත ලෝකේ වෙනුවෙන් කලමනා සියලු කෘත්‍යයන් සමාර කරලා පසක් පුන් පොහෝ දවසක සියලු සංස්කාර ධර්මයන්ගේ තියෙන අනිත්‍ය බව ප්‍රකට කරමින් ඒ ධර්ම රාජයන් වහන්සේ මේ මහා ධර්ම රාජ්‍යයෙන් සමගත්තා ධර්ම රාජ්‍යයෙන් සමගත්තට ඔබ තනිකලේ නෑ මා තනිකලේ නෑ මේ ලබ්ධී ලබ්ධරණී තලයට බුදු වෙලා බුද්ධ රාජ්‍යයටපත් වෙලා නවවන මාසේ දුරුපෝ දවසක මහියංගණයට වැඩම කළේ ඒ ධර්ම රාජයන් වහන්සේ අපි ගැන හිතලා බුද්ධ රාජ්‍යයටපත් වෙලා පස් වන වස බක් අමාවක පොහෝ දවසේ නාග දීපේට වැඩම කළේ ඔබ ගැන හිතලා මං ගැන හිතලා අටවන වෙසක් පුන් අටවන අවුරුද්දේ බුද්ධ රාජ්‍යයටපත් වෙලා වෙසක් පුන් පොහෝ දවසේ කැලණි පුරවරයට සිරිපා තැබුවේ ඔබ ගැන හිතලා මහ ගැන හිතලා පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන අදිෂ්ඨාන බල නොක කුඩා දහස් ගණනින් ඔබ ගැන හිතා මා ගැන හිතා